ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ අනුරාධපුර මහාවිහාර මහා පිරිවෙන්හි හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්ය අනුරාධපුර තිසාවැව අරිප්පුපාරේ සිරි සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද රිදියකම ඥානතිලක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා चालिकायं विहरति चालिकाय पब्बते तेन कोपनसमयेन आयास्मामि गियो भगवतो उपट्टाको होति අතකෝ ආයත්මාමේ ගියෝ යේන භගවාතේ නුපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අත්තාසී ඒකමන්තං තිත්තෝ කෝ ආයස්මානේ ගියෝ භගවන්තං ඒතදවෝච ඉච්ඡාමහං බන්තේ ජන්තු ගාමං පින්ඩාය පවිසිතුං තී යස්ස දානිත්වං මේ ගිය කාලං මඤ්ඤසීති අතකෝ ආයස්මා මේ ගියෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය ජන්තු ගාමං පින්ඩාය පාවිති ජන්තු ගාමේ පින්ඩාය චරිත්වා පච්චාබත්තං පින්දපාත පටික්ඛන්තේ යේන කිමි කාලාය නදියා තීරං තේනුපසංකමී අද්දතාකෝ ආයස්මා මේගියෝ කිමි කාලාය නදියා තීරේ ජංගා විහාරං අනුචංකම මානෝ අනුවිචරමානෝ අම්බවනං පාසාදිකං රමණීයං දිස්වානස්ස ඒතද හෝසි පාසාදිකං වතිදං අම්බවනං රමණීයං අලං වතිදං කුල පුත්තස්ස පදානත්තිකස්ස පධානාය සචේමං භගවා අනුජානීය ආගච්ඡියාහං ඉමං අම්බවනං පදානායාති සත්පුරුෂ වාසනාවන්ත පින්නතුනි මුළු තුන් ලෝකේම මෛත්‍රී ජලයෙන් තෙමවදාල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සනරාමර ලෝක සත්වයින්ගේම සංසාර විමුක්තිය උදෙසා දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකායේ නවවන නිපාතේ මේගිය සූත්‍රයයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මේ වස් කාලයයි තින් උල්පත් හැදී තියෙන කාලයක් හැටියට මහා සංඝරත්නය ප්‍රතිපත්ති ධර්ම වැඩි කරගෙන බුද්ධ ශාසනයේ වැඩියෙන්ම පහ රහතන් වහන්සේලා පහළ වෙච්ච යුගය මේ වස් කාලය. සදහැවත් බෞද්ධ ලෝකයා මහා පින්කම් සිද්ධ කරගෙන සෞඛ්‍යලස් නැති කරගත්ත සමහර දායක පිරිස් මෙලොවටත් පරලොවටත් සංසාර විමුක්තියටත් හේතු වන මහා පින්කම් සිද්ධ කරගන්න ඊටාම වටින කාලයකයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ. අපි ධර්මශාලාවක විහාරස්ථානයක ඒ වගේම නිවසක ධර්ම දේශනාවක් කරනවා වගේ නෙවෙයි මුළු රටක් ඒ වගේම තාක්ෂණික සම්බන්ධතාවයේ ඇතුව මුළු ලෝකයක් ආවරණය වෙන විදියට අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ ලෝකයේ ඉපදුණු හැම දෙනෙකුගේම අදහස් ගොනු කරගත්තොත් අදහස් තුනක් තියෙනවා. අසත්‍යයෙන් සත්‍ය හොයා ගැනීම. අන්ධකාරයෙන් ආලෝකය හොයා ගැනීම. මරණයෙන් අමරණීයත්වයේ හොයා ගැනීම. අසතෝමා සත්‍යමය අසත්‍යයෙන් සත්‍යය හොයා ගැනීම. ඒ වගේම තමසෝමා ජෝතිර්ගමය අන්ධකාරයෙන් ආලෝකය හොයා ගැනීම. අමතෝමා මෘත්‍යුර්ගමය මරණයෙන් අමරණීයත්වයට පත්වීම. ලෝකේ ආගම් දර්ශන පහළ වුණේ මේ හැඟීම් තුන මුල් කරගෙන ධර්මය ලෝකේ හැමදාම නැහැ. ලෝතර බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන නිවැරදි පිරිසිදු පැහැදිලි නිර්මල ධර්මයක් ලෝකයට දැන ගැනීමට බුදු වීමේ පරමාර්ථයත් කුසල් කිරීමේ වටිනාකම හඳුන්වලා දීලා කුසලයේ වෙත යොමු කිරීම. අකුසල් හඳුන්වා දීලා වරදට යන ගමන් මගේ නල නතර කරලා අපාමගින් වළක්වලා කල්ප ගණන් දුක් විඳින ඒ මාර්ගයෙන් අතමුදවලා සැනසීමක් ලබා දීම ඒ වගේම හිත පිරිසිදු කර ගැනීම මේ අදහස් තුන තමයි ඒ අදහස් තුන වෙනුවෙන් තමයි සියලුම බුදුරජාණන් වහන්සේලා බුද්ධ ජීවිතයක් පුරාම ලෝකයට අනුශාසනා කරන්නේ. අපි වාසනාවන්ත වෙලා තියෙනවා මහා භද්‍ර කල්පයක බුදුවරු පස් නමක් පහළ වෙන යෝගයක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවක අපි ඉන්ද්‍රයන් හොඳට ඇති ඊටාම පැහැපත් මිනිස්සු වෙලා උපත ලැබලා තියෙනවා. අපිට මේ මිනිස්කම ලැබුණේ සත්‍ය වෙනුවෙන් කටයුතු කිරීමට දුකෙන් අත මිදීමට අපාමගින් වැළකීමට මේ පරමාර්ථය පෙරදරි කරගෙන ද බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන මේ වාසනාවන්ත පින්වතුන් කොළුණාව විහාරමාවතේ ඒ සදහවත් පිරිසකුත් සමග මේ පිරිස මේ මහා පුණ්‍ය කර්මය මේ වෙලාවේදී ඉෂ්ට කරගන්නවා මේ හැම වචනයක්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කෝටි සංඛ්‍යාත පිරිසකට අමා සැනසille දෙන වචන බවට පත් වෙනවා. හැම දිනාගේම හදවත්වල තියෙන ගින්දර නිවා ගැනීමට හේතු වෙනවා. ඒ වගේම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන මහා පුණ්‍ය කර්මයකට දායක වීමක් හැටියට විශාල සතුටක් සැනසීමක් ලබන්න පුළුවන්. ඔන්න මේ වචන ටික හිතට ගත්තාම හදවතේ තැම්පත් කරගත්තාම තමන් ධර්මයේ අනුව ක්‍රියාත්මක වෙනකොට ලෞතර බුදු වෙන බෝධිසත්ව චින්තාවකට මේ බණ ටික ඇති. නිවැරදි දිවි මාවතක් හදාගෙන පැහැදිලි ධර්මානුකූල ජීවිතයක් හදා ගැනීමට මේ වචන ටික ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. නිසා මේ සදහැවත් පිරිස සිද්ධ කරන්නේ ලෝකයේම තියෙන උතුම්ම දානයයි මේ වෙලාවේදී මේ කාලය කැප කරලා ශ්‍රමය කැප කරලා ධනෙ කැප කරලා හැම හදවතක්ම නිවන සනසන උතුම් ධර්මයක් මේ ලෝකයට ලබා දෙන්නේ කියන මේ සතුට පහල කරගන්න පුළුවන්. මේ මහ පොළොවේ ඉඳලා අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා උස දාගැබ් හදනවට වඩා ඒ වගේම කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ වැය කරලා හදන විහාර පූජාවකටත් වඩා ඒ වගේම ඊටාම වටින කසී සලු වගේ උතුම් සලු වලින් සිවුරු පිළියෙල කරලා පොළොව මට්ටමේ ඉඳලා දෙව්ලෝ බඹලෝ දක්වා උස ප්‍රමාණයක් සිවුරු එකතු කරලා පූජා කරනවටත් වඩා මේ ධර්ම දේශනාමය පින මහා උත්කෘෂ්ට වූ කුසලයක් ලැබෙනවා. ආරාධනා කිරීමට පින්. ධර්ම දේශනා කරනකොට පින්. ධර්ම ශ්‍රවණය කරනකොට පින්. හැම දිනාම සසරින් අත මිදෙනවා. එනිසා සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් පරදවලා ලබන උතුම්ම ධර්ම දානමේ මහා පින්කමයි අද මේ වාසනාවන්ත පිරිසගේ දායකත්වයෙන් මේ වෙලාවේදී ලබා දෙන්නේ. ඉතින්වත් කාලය ඒ උතුම් උතුම් වූ පින්කම මේ ගුවන්විදුලි සංස්ථාව මුල් කරගෙන ලෝකයක් ආවරණය වෙන විදියට හැම දිනාටම අහන්න සලස්සන වෙලාවක් හිතේ බලවත් ප්‍රසාදේ ඇති කරගන්න. අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නමවන නිපාතේ මේ ගියේ කියන සූත්‍රයයි. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවස්ථාව වෙන විට උන්වහන්සේ වැඩ ඉන්නේ චාලිකා නගර සමීපයේ වූ චාලිකා පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ කාලය තුලදී බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුරේ කටයුතු කරන්නේ මේ ගියේ කියන ස්වාමීන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය අවස්ථා තුනකට සඳහන් කරන්න පුළුවන්. පළවෙනි බෝධි සමය, මධ්‍යම බෝධි සමය, පස්චිම බෝධි සමය කියලා. අවුරුදු 20ක තරම් කාලය පළවෙනි බෝධි සමයට ඇතුළත් වෙනවා. මධ්‍යම බෝධිසමයේ ඉඳ හැටියට ගණන් ගන්නේ 20න් පස්සේ කාලය 45යිනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලය එතකොට 20න් පස්සේ කාලය තමයි මධ්‍යම බෝධි සමය හැටියට සැලකන්නේ. ඉතින් පස්චිම බෝධි සමය කියලා කියන්නේ පරිණිරවාණය සිද්ධ වීම කියන මේ අවස්ථා අතර කාලය. ඉතින් මුල් කාලයේදී අපට දකින්න ලැබෙනවා නම නියමයක් නැති උපස්ථායකයන් වහන්සේලා බුද්ධෝපස්ථාන කටයුතු වල යෙදිලා හිටියා. නමුත් ඊට වඩා වෙනසක් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බෝධි සමයෙන් පස්සේ මධ්‍යම බෝධි සමය කාලයේදී උන්වහන්සේට ස්ථිර වූම උපස්ථායකයන් වහන්සේ නමක් ලැබෙනවා අවසන් මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර ලැබෙනවා කියන්නේ කල්ප ගණන් පෙරම් පුරලා තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ උපස්ථායක තනතුරක් නිත්‍ය උපස්ථායක තනතුරක් ලබාගෙන ඒ බුද්ධෝපස්ථානවල යෙදෙන්න වාසනාව උදා කරගන්නේ දැන් ওই විදිහට උපස්ථායක තනතුරේ ඉඳපු ස්වාමීන් වහන්සේලා හත් නමක් පිළිබඳව කියවෙනවා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව තමයි වර 8ක් සමග බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක තනතුරටපත් වෙන්නේ. උන්වහන්සේ නිත්‍ය උපස්ථායක තනතුරටපත් වීම දක්වා මුල් කාලේදී තව හිටියා උපස්ථායකයන් වහන්සේලා 6 නමක්. නාගසමාල හාමුදුරුවෝ එයාතරින් කෙනෙක්. ඊළඟට නාගිත කියලා ස්වාමීන් වහන්සේ නමක් බුද්ධ උපස්ථානයේ ඉදලා හිටියා. ඊළඟට උපවාන කියන නමිනුත් උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා. සුණක්කත් නමින් ස්වාමීන් වහන්සේ නමක් බුද්ධෝපස්ථානයේ ඉදලා හිටියා. තව කියවෙනවා චුන්ද සමනුද්දේශයන් වහන්සේ. සමනුද්දේශක කියන වචනේ යොදන්නේ ප්‍රෞර්ජාපේක්ෂක පැවිද්ද බලාපොරොත්තුෙන් ඒ ශාසනයට සම්පූර්ණ කැපවීම බලාපොරොත්තුෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් ඒ චුන්ද සමනුද්දේශකයන් වහන්සේ. ඊළඟට සාගත කියන නමිනුත් ස්වාමීන් වහන්සේ නමක් බුද්ධෝපස්ථායක තනතුරේ හිටියා. අද අපි සූත්‍රේ මාතෘකා කරගත්තේ බුද්ධෝපස්ථානයේ ඉඳලා ඉඳපු මේගිය කියන හාමුදුරුව පිළිබඳවයි. ඒ ඔයා මේගිය හාමුදුරුව උපස්ථාන කරලා තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ චාලිකා කියන නගර සමීපේ චාලිකා පර්වතේ වැඩ වාසය කරද්දී මේ ගිය හාමුදුරුවෝ පස්ථාන කටයුතු වල යෙදලා ඉනකොට දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා මේ ගිය හාමුදුරුවෝ තුන් වහන්සේට සකසා වැඳලා එකත් පස්ව ඉඳලා. මේ එකත් පස්ව ඒ කියන වචනේ බොහොම සැලකිය යුතු වචනයක්. බුදුරජාණන් වහන්සේ වගේ උත්මේකට ගෞරවයක් වෙන විදිහට ඉන්නකොට හරියට කෙලින්ම ඉන්නෙත් නැතුව උඩින් ඉන්නෙත් නැතුව පහතින් ඉන්නෙත් නැතුව පිටිපස්සෙන් ඉන්නෙත් නැතුව ඊළඟට තමන් නිසා උන්වහන්සේට පීඩාවක් වෙන හුලඟින් පවා පීඩාවක් නොවන විදිහට ඉඳීම තමයි මේකත් පස්සෙ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මේ ගිහාමුදුර ওই විදිහට එකක් පස්ව ඉඳගෙන බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මම පිටපාතේ වඩින්න කැමති ජන්තු ග්‍රාමයට ජන්තු කියන නම ඇති ඒ ගමට මම පිටපාතේ වඩින්න කැමතියි මේ ගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලුවම මතක් කරාම තමන්ගේ අවශ්‍යතාවයක් ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ ඒකට බාධා කරන්නේ නැහැ. ඔබ කැමති යම් අරමුණක්ද ඒ අරමුණ ඉෂ්ට කරගන්න. යස්ස දානිතුම් මේ ගිය කාලං මඤ්ඤසි. තී කියන ওই වචනේ උන්වහන්සේ අමතල තියෙනවා. මගේ දුභාෂාවෙන් කියවෙනකොට ඒ විදියයි. ඊළඟට දැන් මේ මේ ගිය හාමුදුරුව අතකෝ ආයස්මා මේ ගියෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා. පෙරවරු කාලය කියලා කියන්නේ මධ්‍යාහන කාලයට පෙර කාලය. ඉර අවරට යන හරියටම මධ්‍යහන වේලාවට කලින් කාලය තමයි පෙරවරු කාලය. පෙරවරු කාලයේදී උන්වහන්සේ සිවුරු ගැටවටු කරලා දෙවුර වහගෙන පාත්‍රය අතට අරගෙන පුබ්බන්න සමයන් නිවාසෙත්වා පාත්‍රයේම අතට අරගෙන පත් චීවර මාදාය ජන්තු ගාමං පින්ඩාය පාවිසේ ජන්තු කියන ගමට පිඩු පිනිස උන්වහන්සේ වැඩම කළා මෙහෙම ජන්තු ගාමේ පින්ඩපාතේ වඩින් වැඩලා පින්ඩපාතේ ලැබුණාට පස්සේ උන්වහන්සේගේ කටයුතු ගැන මෙහෙම සඳහන් වෙනවා ජන්තු ගාමේ පින්ඩාය පවි චරිත්වා පච්චාබත්තං ඒ කියලා කියන්නේ ඒ පෙරවරු කාලයේදී දන් වළඳලා අවසන් වෙලා ඒ පින්ඩපාත චාරිකාවල් අවසන් වුණාට පස්සේ පින්ඩපාත පටික්කන්තේ යේන කිමි කාලාය නදියා තීරං උපසංකමේ ඔය ජන්තු ග්‍රාමේ ආසන්නේ එතලා ගඟක් ගලාගෙන බසිනවා. ඒ ගමට ඒ ගඟට කියනවා කිමි කාලාය නදිය කියලා. කිමි කාලාය නදියා කියලා කියන්නේ කෘමීන් වැඩි වශයෙන් මේ ගඟේ ආසන්නයේ සිටින නිසා ගඟේ වහලා ඉන්න නිසා ගඟ කළු පාටයි කෘමි කළු පාට කෘමෙන් කළු තෙල් වගේ ඒ නිසා මේ ගඟටත් පාවිච්චි කරනවා කිමි කාලාය නදියා. ඒ ගඟේ ගම් ඉවුරට උන්වහන්සේ වැඩම කරා. තීරං තේනුප සංකමේ. අද්දසංකෝ ආයස්මා මේ ගියෝ කිමි කාලාය නදියා තීරේ ඒ ගම් ඉවුරේ දැන් ඉතින් දානේ වළඳලා උන්වහන්සේ සක්මන් කරමින් වැඩේ ඉන්නවා. සක්මන් කරමින් බොහෝ වේලාවක් වැඩ ඉන්නකොට ධනිස්වල විලුඹේ ওই තැන්වල විඩා ගැතියක් ඇති වෙන්න පුළුවන්. පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ පීඩණයෙන් අත මිදීමට උන්වහන්සේ ඊට පස්සේ ටිකක් වෙලා වාඩි වෙලා ඉඳීමට කල්පනා කරනවා. ජංගා විහාරං අනුචංකම මානෝ අනුවිචර්මානෝ අම්බමනං පාසාදිකං රමණීයං. මෙහෙම වාඩි වෙලා ඉන්නකොට මේ ගිය හාමුදුරන්ට දකින්න ලැබෙනවා ඒ ආසන්නයේ තියෙන අඹ වනයක්. අඹ රුක් සෙවණින් හෙවණ වෙච්ච ඒ ප්‍රදේශයේ විශාල අඹගස් ප්‍රමාණයක් තියෙන උයනක්. අඹ උයනක්. මේ අඹ උයන මේ ගිය හාමුදුරන්ට පේන්නේ තාම සිත්කලු රමණීය මනස්කාන්ත උයනක් හැටියට ඉතින් උන්වහන්සේ දකිනවා. එහෙම දකින උන්වහන්සේට මෙහෙම හිතක් පහළ වෙනවා. කොහොමද? දිස්වානස ඒතද හොති. මේ වගේ හිතක් පහළ වෙනවා. පාසාදිකං වද්දිදං අම්බවණං. මේ අම්බවණේ හරිම සැහැල්ලුයි, නිසංසලයි, බොහොම සිත්කලුයි රමණීයයි. අම්බවනම් රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පදානත්තිකස්ස පදානත්තිකස්ස කියලා කියන්නේ පදන් වීරිය වඩන කෙලෙස් නැති කරම නැති කිරීම සඳහා ධ්‍යාන අභිඥා මාර්ග ඵල උපදවා ගැනීමට උත්සුක වෙන කුල පුත්‍රයෙකුට භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ වගේම වීරිය ඇති කෙනෙකුට මේ අඹ වන්නේ හරිම හොඳයි නේ කියන හිතක් මේ ගිය හාමුදුරන්ගේ හිතට පහළ වෙනවා. ඊට පස්සේ මේ ගිය හාමුදුරෝ හවස් කාලෙදි තිනුරුපුත්‍රා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වැඳලා තමන්ගේ හිතේ පහළ වෙච්ච අදහස උන්වහන්සේට ඉදිරිපත් කළා. සචේ මං භගවා අනුජානේය ස්වාමීනි ඔබ වහන්සේ අනුමත කරනවා නම් අවසර දෙනවා නම් කැමති වෙනවා නම් ආගච්ඡේයහං ඉමං අම්බමනං පධානායාති අර ජන්තු ග්‍රාමයේ ආසන්නයෙන් ගලාගෙන බහින කිමිකාලා නදිය ඉවුර සමීපේ තියෙන අඹ වනයේට මම හිත හදාගන්න යන්න කැමතියි කියලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ අදහස ඉදිරිපත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මේ ගිය හාමුදුරන්ට මොනවද කියන්නේ? අතකෝ ආයස්මා මේ ගියෝ යේන භගවා තේන උපසංකම් උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒතදවෝච ඉදාහං වන්තේ පුබ්බන්න සමයන් නිවාසෙත්වා. අර වචන ටිකමයි ඔක්කොම ඉතාම හොඳ ලස්සන පෙළ භාෂාව පාලියෙන් මගධ භාෂාවෙන් කියවෙනකොට ඒ වචන දෙයට අපේ භාෂාවට සමීපයි. අදහස තේරෙනවා. ඉතින් මම පෙරවරු කාලේ අවසන් කරලා කුබ්බන්න සමය නිවාසෙත්වා පත්ත චීවර මාදාය ජන්තු ගාමම් පින්ඩාය පාවිසින් ජන්තු ගාමේ පින්දාය චරිත්වා පච්චාබත්තම් පින්දපාත පටික්කන්තෝ යේන කිම් කාලාය නදියා තීරං තේනුප සංඛමේ. ඒ ওই විදිහට මේ මේ ගිහඳුරන්ගේ අදහස් ටික ඔක්කොම බොහොම පිරිසිදුව බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මොකද කිව්වේ අද්ද සංකෝ අහං බන්තේ කිමිකාලාය නදියා තීරේ ජංගා විහාරං අනුචංකමමානෝ අනු විචරමානෝ අම්බවනං පාසාదికං රමණීයං දිස්සාන අර අදහස් ටිකම මේ මතක් කළා ඊට පස්සේ සචේමං භගව අනුජානෙය්‍ය ආගච්ඡියාහං ඉමං අම්බවනං පදානායාති දෙවහන්සේ අනුමත කරනවා නම් මට අවසර දෙනවා නම් ඒ ගමන අනුමත කරනවා නම් මම කැමති මගේ හිත හදාගන්න. පැවිදි වීමේ අරමුණ ඉෂ්ට කරගන්න මම කැමති. සම්බුදුක්ක නිස්සරණ, නිබ්බාන සත්‍ය කරණත්තාය. යන්නේ විදියට මේ අරමුණු ටික ඉෂ්ට කර ගැනීමට මම බොහොම කැමතියි. සචේ මම් භගවා අනුජානෙය්‍ය ගච්ඡයාහං තං අම්බවනම් පදානායාති. ওই වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දෙන තීරණය වචනය අනුමත කිරීම අනුව තමයි ඊළඟ වැඩවලට මේ ගිහිහාමුදුරන්ට කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ ආගමේ හිතාව මේ ගිය ඒකකම්හා තාවය යාව අඤ්ඤෝපි කෝචි බික්ඛු ආගච්ඡති තේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන පිළිතුර මොකද්ද? මේ ගිය තවත් කෙනෙක් එනකන් ඔබ මගේ ළඟ ඉන්න ඕන. දෙවන්නේක් එනතෙක් මෙතෙන්ට එනතෙක් ඔබ තව ටිකක් ඉවරන්න වෙන්න ඕන. කෝචි බික්කෝ ආගච්ඡති තව කෙනෙක් එනකන්. ඉතින් මේ ගිහාම්දුරන්ගේ අදහස ඉෂ්ට වුණේ නැහනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මතක් කළාම බුදුරජාණන් වහන්සේ අනුදැනවදානේ තව කෙනෙක් එනකන් ඔබ ඉන්න ඕන. හුඟා දේවල් සලකලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වගේ වචනයක් මේ ගියහමඳුරන්ට කිව්වේ. මේ ගියහමඳුරන්ට බුදුහාමුදුරුව දකින දුරදිග පේන්නේ නැහැ. එනිසා මේ ගියහමඳුරන්ට හිතෙනවා සාමාන්‍ය පුජ්‍යලයට ඇතිවෙන හිතුවිලි තමයි ඇති වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ਸਰුවඥතා ඥානය අවබෝධ කරගත්ත උන්වහන්සේගේ ජීවිතේ පරතරටම ගිහිල්ලා කෙලෙස් නැති කරලා නිවන් දැකලා ඔක්කොම කටයුතු කරලා නමුත් අපිට ඒ සඳහා ගොඩක් කටයුතු තියෙනවා අපි උත්සාහ කරන හදන වෙලාවකදී ඒක අනුමත කළේ නෑ නේද කියලා මේ ගිහාමුදුරන්ගේ හිතේ පසුබැස්මක් ඒ වගේම නොසතුටක් කලකිරීමක් උන්වහන්සේට ඇති වීම නිසා දෙවෙනි වරටත් උන්වහන්සේ මතක් කරනවා ဒုတိယံ පිකෝ ආයත්මා මේ ගියෝ භගවන්තං ඒ සදවච භගවතෝ වන්තේ නත්ති කිංචි උත්තරී කරණීයන් ඉතින් බුදුහාමරන්ට ඉදිරියට කරන්න කියලා දෙයක් නැහැනේ නත්ති කතස්ස පතිචයෝ මයං කෝපන බන්තේ අති උත්තරින් කරණිය මට එහෙම නෙවෙයිනේ කෙලෙස් නැති කරගන්න හිත හදන්න පුරුම් පුහුණු වෙන්න පුහුණුව වැඩි කරන්න තව තව උත්සාහ කරන්න මට ගොඩාක් වැඩ තියෙනවා නමුත් බුදුහාමුදුරුව මතක් කරන්නේ කොහොමද තව දෙවෙනි උපස්ථායක කෙනෙක් දෙවෙනි ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් එනතෙක් ඉවසන්න කියලා කියනවා ඉතින් මේක දැන් මේ අදහස් මේ වෙනස් වීමට ලොකු හේතුවක් වෙනවා. අත්ති කතස්ස පත්‍ත්‍යෝ සචේ මං භගවානුජානෙය ගච්ඡේය ගච්ඡේයහං තං අම්බවනම් පදානායති. ඒ විලාමේදී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඒකමයි. ආගමේ හිතාව මේ ගිය, ඉවසන්න මේ ගිය, ඒක කම්හා මම තනියම ඉන්නේ. තාව යාව අඤ්ඤෝපි කෝචි බික්කෝ ආගච්ඡති इति. දැන් තුන්වෙනි වරක්. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙකුට නැවත නැවත ආවි ඇවිතිලි කිරීම ආරාධනා කිරීම යම් දෙයකට නිතරම කරුණු කීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සත්‍ය පාරමිතාව පුරුදු කරපු බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් වෙන දෙයක් ලෝකයට ඉදිරිපත් කරන්නේ නැහැ. ඕව තේරෙන්නේ නැහැ මේ ගියහමඳුරන්ට. සතියම්පිකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒ පදවච තුන්වෙනි වරක් කියනවා. ඉතින් බුදුහාමුදුරන්ට කළ යුතු කටයුතු අවසන් කළා මට කළ යුතු කටයුතු ඉදිරියට තියෙනවා මම සාමාන්‍ය පුජ්‍යලේ බුදුහාඳුරෝ විශේෂ උත්මේ ওই විදිහට මේ තර්ක විතර්ක ගොඩක් මේ ගිහාඳුරන්ගේ හිතේ ඇති වෙනවා දැන් අන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී තුන්වෙනි වර උන්වහන්සේගේ දෙන වචනය මේ ගිය හඳුනාගේ ජීවිතයට ගොඩාක් බලපානවා. පදානන්තිකෝ මේ ගිය වදමානං කිංති වදෙයාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ ගිය ඔබ භාවනා කරන්න, හිත දියුණු කරන්න, කෙලෙස් නැති කරන්න, මාර්ගඵල අවබෝධ කරන්න මෙහෙම යන්න ඕනේ කියලා කියද්දී මම ඒ අදහසට විරුද්ධ වෙන එක සුදුසු නෑ. කිංති වදයාම යසදානිත්වම් මේගිය කාලම් මඤ්ඤසීතේ. හොඳයි. ඔබට ඒකට හිතෙනවා නම් මේ වෙලාව සුදුසුයි කියලා ඔබ ඒ දේ කරන්න. කැමැත්තක් කරගන්න. වාර තුනක් කියලා මේ තමන්ගේ අදහස බුදුහාමුදුරන්ගේ අදහසට අනුමත ක්‍රියාත්මක නොවෙච්ච මේ ගිහාමුදුරන්ට දෙනවා දැන් ඔබ කැමැත්තක් කරගන්න ඕන දෙයක් කරගන්න දැන් අතකෝ ආයස්මා මේ ගියෝ උට්ටා යාසන භගවන්තං අභිවාදෙත්වා පදක්කෙනං කත්වා යේනතං අම්බවනං තේන උපසංකමේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේට දෙපා වැඳලා කමඨහනුත් ලබාගෙන බොහොම තමන්ගේ හිත් అలවන ප්‍රසාද ජනක අර අඹවාණේට උන්වහන්සේ වඩිනවා. බුදංගමිත්වා තං අඹවණං අජ්ජෝගාහිත්වා අඤ්‍යතරස්මින් රුක්ක මූලේ දිවා විහාරං නිසීදී. ඔන්න දැන් අර අඹවණේට වැඩම කළා. තමන්ගේ හිතට සැහැල්ලුව දැනුණ විවේකයේ දැනුණ සුන්දරම තැනක ගහක් යටක ගල් තලාවක් උඩ දැන් මේ ගිය හාමුදුරුවෝ ගිහිල්ලා භාවනා කරන්න සුදුසු ආසනයක් හැටියට උන්වහන්සේ බද්ද පරියන්කෙන් ඒ විදිහට වැඩ ඉන්නවා. අතකෝ ආයස්මා මේ ගියස්ස තස්මින් අඹවනේ විහරන්තස්ස යේබුයේන තයෝ පාපකා කුසල විතක්කා සමුදාචරන්ති මොකද උනේ මේ ගිය හාමුදුරුවෝ ගිහිලා වාඩි වුණා එතකොටම උන්වහන්සේට කාම විතර්ක තුනකට හිත යොමු වෙන්න පටන් ගත්තා ඒ කාම විතර්ක මොනවද කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක එතකොට උන්වහන්සේගේ බලාපොරොත්තු පැත්ත සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඒ වෙලාවේදී ඇස් දෙක පියාගෙන ශරීරයේ ඍජුව තබාගෙන ඕම වීරිය වීරියෙන් උත්සාහයෙන් කටයුතු කරන්න හදනකොටම මේ ගිහාමුදුරන්ට පේනවා රටේ අපරාධකාරයෝ දෙන්නෙක් ගෙනල්ලා රාජපුරුෂයෝ රජ කෙනෙක් ඉදිරියේ ඉදිරිපත් කරනවා වගේ මේ වැරදි කරුව දෙන්නෙක් ඉදිරිපත් කරනවා. එක්කෙනෙකුගේ හිරගෙවල් වල දාන්න, එක්කෙනෙකුගේ හිස ගසා දාන්න, ඔය වගේ මහා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, අනුන් නැසේවා, වෙනසේවා, පීඩා කෙරේවා කියන ඔන්න ඔය හිතුවිලි තමයි එන්නේ. දැන් මොන භාවනාවක්ද? උන්වහන්සේගේ හිතේ තැම්පත් වීමක් ඇත්තෙම නැහැ. මේව තමයි තර්ක විතර්ක වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගත්තේ කොච්චර අමාරුවකින්ද? නමුත් දැන් මේ ගියහමඳුරෝ ඊට වඩා බරපතල සත්‍යයකටපත් වුණා. ඉතින් උන්වහන්සේ උත්සාහ කරනවා හිත සමාධිගත වෙන්නෙම නැහැ. රජෙකුට ඇති වෙන හිතුවිලිමයි මේ වෙලාවේදී මේ ගියහමඳුර අර ආසනයේ ඉන්නකොට ඇති වෙන්නේ. ආත්ම 500කට ඉස්සර වෙලා රජෙක් මේ ගියහමුදුරෝ. එතනම ඉඳගෙන නඩු විසඳලා තියෙනවා. එතනටම ගියාම ඒ විදියටම හිත කැළමෙන්න පටන් ගත්තේ ඒ නිසා. දැන් ඉතින් හරියම අපහසුයක් මේ මේ මේ ගියාමුදුරන්ට මේ ගියාමුදුරෝ ඒ වෙලාවේදී දැන් ඉතින් හිත වාව ගන්න අමාරුයි බොහෝම දුෂ්කර තත්වයට පත් වෙලා ඉන්නේ. අතකෝ ආයස්මා මේ ගියෝ. යේන භගවාතේන උපසංඛාමේ. භාවනාව පැත්තකින් තෙව්වා. හිත එකඟ වෙන්නෙම නැහැ. එකඟ නොවි. බලන්න මේ පිරිස උනත් අපි මේ දේශනා කරන බණට හිත යොමු වුණොත් මේක සැපදායකයි. මේකෙන් කිසිම අර්ථයක් ප්‍රයෝජනයක් නැහැ. මහා නිකං කාලය කාදැමීමක් කියලා හිතක් පහළ වුණොත් මේක හරීම හිරිහැරයක්. ඒ වගේ මේ ගියහමඳුරන්ගේ බලාපොරොත්තු ඉෂ්ටුුනේ නෑ. උන්වහන්සේ දැන් බුදුහාඳුර ළඟට ගිහිල්ලානේ සමා වෙන්න බුදුරජාණන් වහන්සේ මට උනේ මෙන්න මේ විදියයි தත්ත්වය කියලා උන්වහන්සේ ඉදිරියේදී මතක් කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හැසිරෙන්නේ කොයි විදියටද? කලින් කියලා දීෙද්දිත් දැන් මේ ආපස්සෙත් ඇවිල්ලා ආයේ මේ කරදර කරනවා හිරිහැර කරනවා කියලා එහෙම පීඩාවක් කරන්න ගියේ නැහැ. උන්වහන්සේ කාරණේ පැහැදිලි කරලා දෙනවා. බුදුහාර තුන්කල් දන්න නුවණක් තියෙන ਸਰවඥතාඥානයක් තියෙන මහා උත්මේ අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපක්ඛාය සංවත්තන්ති. වැඩිච්ච නැති, මෝරපු නැති, ලාබාල මට්ටමේ කෙනෙකුගේ හිතක් හදා ගැනීමට වැඩපිළිවෙළවල් පහක් තියෙනවා. ඒ පහ අනුගමනය කරන්න ඕන ඕනවට එපාවට නිකන් හිතුණටම වැඩ එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පළවෙනි කාරණේ ඒ කාරණා පහේ. දැන් මෝහකල චිත්ත විමුක්තියහුගේ මොහු කිරීම පිණිස ඒ කිව්වේ අර මෝරපු නැති ඒ වගේම දියුණු කළ යුතු ඒ වගේ කෙනෙකුගේ හිතක් දියුණු කිරීම සඳහා කරුණු පහක් තියෙනවා. පළවෙනි එක ඉද මේ ගිය බික්කු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්භවංකෝ අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය අයම් පඨමෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තන්ති මේ ගිය නොපුහුණු කෙනෙක් පුහුණු වෙන නම් පළමුවෙන්ම කරන්න ඕන කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. දැන් භාවනා කරන්න උනත් ආවට ගියාට එක පාට කරන්න බෑ උපදෙස් දෙන කෙනෙක් ඉන්න ඕන. මනස හසුරවන කෙනෙක් ඉන්න ඕන. මනසට එන හිතුවිලි පාලනය කර ඒ උත්තරමයා කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍ර උත්තරමයා මඟඵල ලැබූ කෙනෙක්. ඒ වගේම හොඳ ඉදිරි දැක්මක් ඇති කෙනෙක්. ඒ වගේ උත්තරමෙකුගේ උපදෙස් ලැබෙන්න ඕන. දැන් දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනිතිපදං මේ ගිය බික්කෝ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නව අනුමත්තේසු වජ්ජේසු බයදසාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය අයන් ဒ ුතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තන්ති දෙවෙනි කාරණේ සිල්වත් වෙන්න ඕන ගුණවත් වෙන්න ඕන අනුමාත්‍ර වර්ධෙහි පවා බිය දක්නා සුළු කෙනෙක් වෙන්න ඕන. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ යුත් ආචාර කියලා කියන හැතරෙන් හොඳට තියෙන්න ඕන. ඒ දෙවෙනි එක තුන්වෙනි එකත් අපි මතක් කරගත්තාම පුණජ පරම් මේ ගිය බික්කෝ යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විහෙරණ සප්පායාසයේදී අපිච්ච කතා සන්තුට්ඨිතා සල්ලේකිතා සුභරතා ඒවරූපියා කතාය නිකාම ලාභී හෝති අකිච්ච ලාභී අකසිර ලාභී අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්ත්‍යයන් තතියෝදමෝ පරිපක්ඛාය සංවත්තන්ති තුන්වෙනි කාරණේ තමයි අල්පේච්ඡ බව ලැබිච්ච දෙයකින් සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන ඒ වගේම විමුක්තිය අපේක්ෂා කරන කෙනෙක් වෙන්නත් ඕන බොහොම සහැල්ලු කෙනෙක් වෙන්න ඕන ඒ තුන්වෙනි කාරණය. හතරවෙනි එක පුණජපරම් බික්ඛු ආරද්ධ විරියෝ. ආරද්ධ විරිය කියලා කියන්නේ පටන් ගත්ත වීරිය ඇති. ඒ වගේම අකුසලානන් ධම්මානම් පහනාය. අකුසල් දුරු කිරීමට වීරිය වඩන කෙනෙක් වෙන්නත් ඕන. ඉතින් ඔන්න ওই විදිහට කටයුතු කරන්න ඕන. පස්වෙනි එකත් ඉතා ඉක්මනින් මම සඳහන් කරනවා මේ ගිය උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. එතකොට නිවන් අවබෝධ කිරීම සඳහා උත්සාහ කරන වීරියවන්ත කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට කරුණු පහක් සම්පූර්ණ කිරීමට වීරිය කරන්න ඕන. අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ගියහම්දුරන්ට මේ ධර්ම පහ ක්‍රියාත්මක වෙනවා වගේම අසුභා භාවේ තබ්බා රාගස පහනාය. රාගේ දුරු කිරීමට අසුභ භාවනාව වඩන්න ඕන. ඊළඟට විතක්ක පච්ඡේදාය අනිච්ච සංඥා. මේ හිතුවිලි එහි මෙහි දුවන හිතුවිලි සංසුන් කර ගැනීමට අනිත්‍ය බව මෙනෙහි කරන්න ඕන. ඊළඟට අස්මිමානිය දුරු කිරීමට අනිච්ච සංඥාව වඩන්න ඕන. අනත්ත් සංඥාව වඩන්න ඕන. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතං පාපනාති දිත්තේව ධම්මේ නිබ්බානන්ති. මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන්කම ලැබෙන ওই විදිහට උපදෙස් දුන්නා. ඉතින් මේ ගිය සූත්‍රය හරීම වටින සූත්‍රයක් අපේ හිත සංසුන් කරගන්න නිවන් මාර්ගයට යොමු වෙන්න ධානා මාර්ගඵල උපදව ගන්න හේතු වෙන ඉතාම වාසනාවන්ත පින්කමක් වෙනවා මේ මේගිය සූත්‍රය. අවසරයි ස්වාමීන් වහන්ස අද ධර්ම ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේතනං චිරං රක්칸තු මං පරං සෞසත් බුදු හිමි සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා සෞසත් සදහම් සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා සෞසත් මහා සංඝ සරණ ගොසින් හැම දුකින් මිදී තුවපත් වේවා සෞසත තෙස අරණ සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා Thank you. සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අනුරාධපුර මහා විහාර මහා පිරිවෙන්හි හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්ය අනුරාධපුර තිසාවැව අරිප්පුපාරේ සිරි සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද රිදියගම ඥානතිලක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ වෙලා පෙරරු 9යි විනාඩි 1යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. එච්චන් නපුවා